ජාතක මිහිර බෝසත් සිරිතින් ඔබේ දිවියට අයිබෝවන් අදත් ජාතක මිහිර සුමధుර ධර්මදේශනයක් ආරම්භ කිරීමටයි මේ සූදානම 550 ජාතක කතා පොත ඇසුරෙන් සඳකිඳුරු ජාතකයේ තේමා කොටගෙනයි අද ජාතක මිහිර විචිත්‍ර ධර්ම කතනය සිදු කෙරෙන්නේ. ධර්මදේශනය සඳහා මා ගෞරවපූර්වක ආරාධනය කරනවා මහමෙවුනා භාවනා සපු සංචිතයේ නිර්මාතෘ තුරන්දර අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු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 සරණ යමි নমස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යමි নমස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු සාදු සාදු පින්වතුනි පින්වත් දරුවෙනි හෙට දවසේ ඒ කියන්නේ පෙබරවාරි මාසේ 14 වෙනිදා බොහෝ යෝන් දූ දරුවන් යම්කිසි දිනයක් සමරනවා. පින්වත් දරුවනි, ඒ යෝන් දූ දරුවන්ට සැබෑ ලෙස දහම් සැමරුමක් ධර්ම මතකයක් දහම් ස්මරණයක් ලබා දීමේ අදහසිනුයි අද මේ 13 වෙනිදා මේ දූ දරුවන් වෙනුවෙන් මේ දහම් දෙසුම පවත්වන්නේ පින්වත් දරුවනේ අපි දන්නවා මේ ලෝකේට අත්‍යවශ්‍ය දෙයක් තමයි කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව, සහයෝගය, හිතයිශී බව ආදී දේ. බුදුරජාණන් වහන්සේ මිත්‍රත්වයේ ගැන අපට දේශනා කළා. ඊළඟට මිත්තානි සංස නමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මිත්‍රත්වයේ අනුසස් අපට දේශනා කළා. ඊළඟට මෙත් සිත පැතිරවීම ගැන අපට උන්වහන්සේ කියා දුන්නා. ඒ වගේම යෝන් දූ දරුවන්ට විශේෂයෙන්ම වැදගත් වෙනවා ස්නේහය, ආදරය ආදී භාවයන් පිළිබඳ අවබෝධයෙන් දැන සිටීම. මේට බුදුරජාණන් වහන්සේගේ චරිතයේ විශේෂ අවස්ථා අපට සීකරන්න පුළුවන්. ඊට කලින් මම ඔබට මතක් කරන්න බුදුරජාණන් වහන්සේ ළඟට පැමුණා වයසක යුවලක්. නකුල මාතා නකුල පිතා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට කියා හිටියා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි දෙන්න විවාහ වූ තැන් පටන් මේ දක්වා අපි දෙන්නට දෙන්න සාප කරගෙන නැහැ. ගරහගෙන නැහැ. අපහාස කරගෙන නැහැ. සම්ඩු සරුවල් කරගෙන නැහැ. අපි බොහොම ආදරෙන් වාසය කළා. ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ අපි හරි කැමති ඊළඟ ජීවිතයේදී ලබන ආත්මෙත් අපි එකතු වෙලා මේ වගේ අපේම සෙනෙහසේ කැදැල්ලක් හදාගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඒක ගැරෙහිුවේ නැහැ. ඒට අපහාස කළේ නැහැ. උන්වහන්සේ ඒ නකුල යුවලට කියා දුන්නා පින්වත් නකුලේනි ඔබට ඔය කියන පැතුම සඵල කරගන්නට නම් මෙන්න මේ ගුණ හතර ඇති කරගන්න කිව්වා. සම සද්ධා, සම සීල, සම ඡාග, සම පඤ්ඤා. ඒ කිව්වේ ශ්‍රද්ධාවෙන් සමාන වෙන්න කිව්වා. යහපත් චර්යාවෙන් සීලය කියන්නේ යහපත් චර්යාව. යහපත් චර්යාවෙන් සමාන වෙන්න කිව්වා. ඡාග පරිත්‍යාගයෙන් සමාන වෙන්න කිව්වා. ප්‍රඥා නැනවත් බවින් සමාන වෙන්න කිව්වා. කිව්වා මෙන්න මේ කරුණ වලින් ඔබ සමාන වුණොත් ආයිමත් මුණ ගැහිවි. එතකොට අපිට පේනවා අපින්තුනි පින්වත් දරුවනි අපේ ජීවිතයේ යම්කිසි සංසාරේ ඇති කරගන්න යම්කිසි සමාන ගුණදම් නැවත නැවත මුණ ගැහෙනවා. බොහෝ විට දන්නවා වෛරය නැවත නැවත මුණ ගැහෙනවා කියලා. තරහ නැවත නැවත මුණ ගැහෙනවා කියලා. පලි ගැනීම නැවත නැවත මුණ ගැහෙනවා කියලා. දැන් අපි දන්නවා සමහර අවස්ථාවන්හිදී ප්‍රේමය නැත්නම් ආදරය පලි ගැනීමට හැරෙන අවස්ථා තියෙනවා. මේ ඊ타මත්ම ලබැඳි සෙනෙහසින් ඉන්න අය බලවත් නයිපුලුම් වෛරය වගේ බලවත් වෛරී තත්ත්වයට පත්වන අවස්ථාවන් ගැන අපාසා තියෙනවා. ඉතින් එහෙම වුණාට පස්සේ අර සංසාරේ ආපු යම්කිසි හිතයිසීකමක් බිඳ වැටුණාට පස්සේ එකිනෙකා කෙරෙහි වෛරය නිදන්ගත වුණාට පස්සේ ඒ වෛරයෙන් පෝෂණය වූ ගමනක් ඒ ඇත්තන්ට පිළියෙල වෙනවා. මේ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කවදාවත් වෛරය, ඊර්ෂ්‍යාව, පලි ගැනීම, එකට එක කිරීම මේවා පුරුදු වෙන්න එපා කිව්වා. මේවා කරන්න එපා කිව්වා. මක් නිසාද? ඒ බඳු දේ අපි කරන්නට ගියොත් ඒ අපේ පස්සෙන් එනවා දරුවෙනි. දැන් බලන්න මේ සේරි වාණිජ ජාතකයේ අපට සේරි වාණිජ කච්චපුට කියන වෙලෙන්දන් හමුවන්නේ මිතුරන් හැටියට ඉස්සල්ලාම. මේ දෙන මිත්‍රයෝ. හැබැයි එක්කෙනෙකුගේ චරිතයේ තිබුණා ආත්මාර්ථකාමී බව. වංචාව. අනුන් රවටා යමක් ගැනීම. අනිත් කෙනාගේ චරිතයේ තිබුණා අවංකකම. ඊළඟට සාධාරණත්වය. අනුන් නොරැවටීම. හැබැයි මේ දෙන්නම හිටියේ මිත්‍රයෝ වෙලා. දැන් බලන්න මේ යහළුව දෙන්න වෙළඳාම ගියා වලලු වෙළඳාමේ. වෙළඳාමේ ගිහින් අර වංචනික මිත්‍රයා යහළුවා වලලු වෙලින්ද කදා වලලු වෙලින්ද යද්දී එක්තරා ගේක ගරා වැටුණු නිවසක එක දරුවෙක් අඬ ගැහුවා. ඒ ගෙදරට ගියපු වෙලාවේ ආච්චි කෙනෙක් ඇවිදින් කිව්වා අනේ පුතේ අපිට ඉස්සර නම් බොහොම සල්ලි බාගේ තිබ්බා. අපිට දැන් මුකුත් නැහැ. නමුත් අපේ මුතුන් මිත්තෝ ආහාර වළඳ තිබු තැටියක් තියෙනවා. මේ තැටි අරගෙන අනේ පුතේ වලල්ලක් මේ දරුවට දීපන් කිව්වා. ඉතින් මේ වංචනික පුද්ගලයා මේ මේ තැටිය අතට අරන් හීරුව බලන්න. හීරුවාම මේක ඝන රන් තැටියක්. එතකොට මේ පුද්ගලයාගේ ඇතිවෙච්ච ලෝභයේ කොතෙක් දෙයක් මේ පුද්ගලයාට එවලම ඇති වුණා සිටිවිල්ල මම මේ වංචාවෙන් ගත යුතුයි කියලා. තැටිය වීසි කළා. මේ කබල් යකඩ තැටියට දෙන්න වලුණු නෑ කිව්වා. කියලා හැරිලා ගියා. අර පොඩි දියණිය අඬන්න පටන් ගත්තා. මේ වෙලාවේ අප බෝසතාණන් වහන්සේ අන්න බලන්න අවන්ත කමේ ප්‍රතිමූර්තිය. ඊළඟට සාධාරණ භවයේ කැපවීම. ඉතින් මේ මේ මේ ලක්ෂණ වලින් හිබි බෝසත් වෙලෙන්දා. එතනට පැමිණුණා. ඊට පස්සේ අර මිත්තණී කියන අනේ පුතේ අපිට වල්ලු ගන්න සල්ලි නැහැ. අපි ළඟ තැටියක් තියෙනවා. කලින් ආපු වෙලෙන්දෙක් මේක වීසි කරලා ගියා පුතේ අනේ ඔයාවත් බලලා මේ දරුවට මේ වලල්ලා දෙන්න කිව්වා. ඉතින් මේ බෝසත් වෙලෙන්ද මේ තැටිය අතට ගත්තා. ආරම් බලලා කිව්වා අම්මේ මේක තනි රත්තරන් තැටියක් කිව්වා. එතකොට මේ අම්මා පුදුමයටපත් වුණා. අනේ හැබැයිට පුතේ මේක රත්තරන් උනේ ඔයා නිසා. අනේ පුතේ මේක අරගෙන මේ වලු දෙකක් දෙන්න මේ දරුවට කිව්වා. අම්මා මාළඟ තියෙන සියලුම වස්තුවට මේ තැටියට හරිලන්නේ නැහැ. මේ තැටිය ගොඩාක් වටිනවා කිව්වා. කමක් නැහැ පුතේ මට තියෙන දේක් දීලා ඔක අරන් යන්න කිව්වා. ඊට පස්සේ මේ වෙලින්දා Taman කුපියු සියලු ධනෙ, සියලු වළලු, සියලු බඩ මුට්ටු සෑම දෙම දීලා ගමන් වීදම විතරක් ඉල්ලගෙන අර තැටිය තරම් පිටත් වුණා. ඊට පස්සේ අර වංචනික වෙලින්දා මේ යාළුව දෙන්න වංචනික වෙලින්දා ආපහු හැරිලා මේ ගෙදරට එවිලකුව දීපල් අර යකඩ තැටියේ මම වලල්ලක් දීලා යන්නම් ආපහු එකේ මටත් ඉතින් උඹලා ගැන දුක හිතුණා කිව්වා. එතකොට මේ ආච්චි හොඳටම බයින පටන් ගත්තා. උඹට මේක යකඩ තැටියක් වුණානේ. මේක අපේ මුතු මිත්තන් වැළඳු රම් බඳුන කිව්වා. වෙලඳන් කරන්න ඉගෙන ගනින් අර අසවල් වෙලෙන්දාගෙන්. ඒ වෙලෙන්දා මේ ඒ තැටි අරන්ජ මේ බලන්න. ඒ වෙලෙන්දා අපිට දීපු මේ වලලු මාල මේ බලන්න කිව්වා මේ වස්තුව. කොහෙද මගේ රැන්තටි අරගෙන ගියේ කියලා අර පුද්ගලයා කෑ ගහන්න ගත්තම අර පුංචි දියණිය කිව්වා ආන් අර පැත්තට ගියා කියලා. එතනම වලලු මාල් ඔක්කොම අතහැරලා දාලා අර රන්තටි හොයාගෙන දුවනකොට බෝසත් වෙලෙන්දා ගඟෙන් ඈතට වෙනවා. මෙයා කෑ ගහලා තොටියට කිව්වා මෙහෙට පදවන්න කියලා පාරුව. තොටිය පැදෙන්නේ නැහැ. ගම් ඉවුර ඉඳගෙන වැලි දෑතට අරගෙන මිටි මොලෝගෙන දත් කූරු සපමින් කියන්න ගත්ත හොඳයි නුඹ මගේ රන්තටිය පැහැර ගත්තා. මම භවයක් ගානේ මම මේකේ වාඩුව ගන්නවා කියලා. මිත්‍රත්වයේ තකින් අවසන් වුණා. දැන් බලන්නේ අවසන් වූ මිත්‍රත්වය අවසන් වෙලා වෙනත් පුද්ගලයෙක් එතන බිහි වුණා. ඒ වෛරක්කාරී. ඒ වෛරයේ පස්සෙන් ඇවිදින් බලන බෝසත් චරිතයට වෙන දේ. බෝසතාණන් වහන්සේ මුවෙක් වෙලා උපදිනවා. අර පුද්ගලයා ඒ කැලේ හැසිරෙනවා වැද්දෙක් වෙලා මෝදඩේමි. බෝසතාණන් වහන්සේ දල හස්තියා වෙලා වනාන්තරයේ සැරිසරද්දී දල කපන වැද්දා වෙලා අර පුද්ගලයා එනවා. බෝසතාණන් වහන්සේ සංගීත ආචාර්යවරයා වෙලා ගුත්තිල පඬිවරයා වෙලා සංගීතය උගන්වද්දී අර පුද්ගලයා එනවා ශිෂ්‍යයෙකුගේ වෙස්සේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ පතද්දී බුද්ධත්වයේ ලබන ජීවිතයේ ආත්මයේදී අර පුද්ගලයා යසෝදරාවන්ගේ සොහයුරා විලා එනවා. මේ බලන්න වෛරය ආපු හැටි. හැබැයි ආදරයත් මේ විදියමයි. එතකොට මා ඔබට මේ කියන්න හදන්නේ මේ වෛරයේ ගිනිසිලු හිතේ රුවාගෙන දුක දෝතට ගෙන යන සසර ගමනට දායක නොවෙන්නයි. මා ඔබට මේ කියන්නේ වෛරසිත බැහැරකොට දයා කරුණා ආදරය ස්නේහය ආදී ගුණධර්ම එකතු කරගෙන යන ගමනකට පෙළ ගැහෙන්න නම් ඒ බෝසත් චරිතයේ විශේෂ චරිතාපදානයක් ඔබට අද අසන ලැබෙනවා. ඒ තමයි ඡන්ද කින්නර ජාතකය. ඡන්ද කිඳුරු දාව. ලක්දිව ඡන්ද කින්නර ජාතකය ඉතා ප්‍රසිද්ධ එකක්. මේට පසුබිම් මුනේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා බරණ සිසිපතන මිගදායෙහිදී පස්වග මහණුන් උදෙසා උතුම් ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කොට දසදහසක් ලෝක ධාතු කම්පා කරවා බොහොමාට දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා දෙවි මිනිසුන් අතර ගෞතම සාසනයේ පතල කොට ඒ බරණස මිගදායේදී බුදුරජාණන් වහන්සේ සැටනමක් භික්ෂුන් වහන්සේලා අමතා වදාලා චරිත භික්කවේ චාරිකං බහුජන හිතාය සුඛාය අත්තා හිතාය සුඛාය දේමනුසානං මහණෙනි චාරිකාවේ සැරිසරා යන්න භෝජනයාට හිතසුව පිණිස යහපත පිණිස හිතානුකම්පාවෙන් ලෝකානුකම්පාවෙන් දෙවි මිනිසුන්ට හිතසුව පිණිස ධර්මයේ දේශනා කරන්නේ දේශේත භික්කවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණ මහණෙනි ගිහින් ධර්මයේ දේශනා කරන්න මුලමදාග පිරිසිදු සාත්තං සබ්බ්‍යංජනං කේවලං පරිපුන්නම් පරිසුද්ධං බ්‍රහ්මචර්යං අර්ථ සහිත ව්‍යංජන සහිත මුළුමනින්ම පාරිසුද්ධ පිරිපුන් නිවන් මඟ එතකොට මේ නිවන් මඟ බුදුරජාණන් වහන්සේ ඒ රහතන් වහන්සේලා 69ට දේශනා කරන්න පිටත් කළා උන්වහන්සේ වදාලා මම මහණෙනි උරුවේලයට යනවා කියලා. උරුවේල ජනපදයට ගිහින් උරුවේල කස්සප නදී කස්සප ගයා කස්සප කියන තුන් බෑ ජටිලයන් দমনය කොට දහසක් ශ්‍රමණයින් ඒහි භික්ෂු පැවිද්දින් පැවිදි බවට පත්කොට ගයා ශීර්ෂයේදී ආදිත්‍ය පරයාය සූත්‍ර ධර්මයේ දේශනා කොට රහත් ඵලෙහි හික්මවා දහසක් රහතන් වහන්සේලා පිරිවරාගෙන තමයි රජගහ නුවරට වැඩියේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වසරක් කැවෑමෙන් පසු වරින් වර සුද්ධෝදන රජතුමා අමාත්‍යවරු එව්වා බුදුරජාණන් වහන්සේ වඩම්මාගෙන යන්න. ඒ පැමිණි පැමිණි පිරිස පැවිදි වුණා මිස කාපහු ගියේ නැහැ. කාළුදා යමාත්‍ය වූ වෙලේ කාළුදා යමතුමා පැවිදි භාවයට පත් වෙලා කාළුදායි රහතන් වහන්සේ ඊතා රමණීය අයුරින් කිඹුල්වත් නගරයේ වර්ණනා කොට ගාථාව දාලා බුදුරජාණන් වහන්සේට වස් කාලය අවසන් වුණාට පස්සේ කිඹුල්වත් පුරේට වඩින්න සුදුසුයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන උන්වහන්සේගේ ගිහි කල උන්වහන්සේගේ මාලිගාව පිහිටි කපිලවස්තු රාජධානිය බලා වැඩම කළා. ඉතින් පින්වත්නි ඔබ දන්නවා ඒ වැඩම කළාට පස්සේ පළමුව ශාක්‍යවරුන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ආවේ නැහැ. පොඩි දරුවන් පමණේ වන්දනා කළේ. ශාක්‍යයන්ගේ මන් විදීම පිණිස බුදුරජාණන් වහන්සේට සිදු වුණා යමක මහ ප්‍රාතිහාර්ය පාන. යමක මහ ප්‍රාතිහාර්ය කියලා කියන්නේ පින්වත්නි, පින්වත් දරුවනි මේ සුවිශේෂ ඒ කියන්නේ ඒක ලෝකෙ වෙන කෙනෙකුට කරන්න බැරි අද්විතීය අනුපමේය හාස්කමක්. උන්වහන්සේ අහසට පැන නැංගට පස්සේ රිදී දහරක් වගේ දිය දහරක් ශරීරයෙන් විහිදෙනවා. රිදී වර්ණයේ දිය දහරක් විහිදෙනවා. රන් වර්ණයෙන් ගිනි දහරක් විහිදෙනවා. මේ විහිදෙන වීම එකවර මේ සිරුරෙන් විහිදෙන එක මේ ලෝකෙ කරන්න පුළුවන් බුදු කෙනෙකුට පමණයි. ඒකට කියන්නේ යමක මහා ප්‍රාතිහාරය කියලා. ඉතින් මේ ප්‍රාතිහාරය කරද්දී උන්වහන්සේ මේ ප්‍රාත්‍යහාරය කරද්දී තමයි ශාක්‍යයන්ගේ ඇස් ඇරුනේ මන් බිඳුනේ. මේ ශාක්‍යයන් ඊට පස්සේ සවන් දෙන්නදී බුදුරජාණන් වහන්සේ නමක් අහසේ මැවුණා. අපේ ශාස්ත්‍රු වූ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ අර මවන ලද නිර්මාපිත බුදුරජුන් අසන ප්‍රශ්නවලට උත්තර දෙනවා. මේට සවන් දෙන ශාක්‍යයන්ගේ හදවතෙහි බුදුරජුන් පිළිබඳ තිබූ සැක සංකා නැතිව ගොස් ටිකෙන් ටික ශ්‍රද්ධාව ඇති වෙනවා. කෙමෙන් කෙමෙන් මේ සියලු දෙනාගේ හිත් සතන් පහන්ව ගියා. සුද්ධෝදන රජතුමා සෝතාපන්න බවට පත් වුණා. මහා ශ්‍රද්ධාවකට පත් වුණා. ඊට පස්සේ ඔබ දන්නවා නමුත් මේ නිග්‍රෝධාරාමය තමයි සිද්ධ වුණේ. උන්වහන්සේට ධනට ආරාධනා කිරීමට සුද්ධෝදන නිරිඳුන්ට අමතක වුණා. පසුවදා ආරංචි වුණා සේවකයන් මාර්ගයෙන් මහරජතුමනි අන්න අපේ කුමාරයන් වහන්සේ මේ කපිලවස්තු නගරේ භික්ෂාවෙහි හැසිරෙනවා කියලා. මිනිසුන්ගෙන් ආහාර සිඟමින් යනවා කියලා. ඊට පස්සේ සුද්ධෝදන රජතුමා කලබල වෙලා මේ සලුපට බාගට හැඳ හැඳ Tamanගේ පුතුණුවන් වහන්සේ සුවාගෙන දිව්වා. අනේ පුතුණුවනි අපට ලැජ්ජයි කිව්වා. මේක අපේ වංශයේ සිරිතක් නෙවෙයි කිව්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා මහරජතුමනි මෙය තථාගතයන් වහන්සේලාගේ වංශයේ සිරිතයි කියලා. ඉතින් කෙමෙන් කෙමෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? බුද්ධ ස්වභාවය කුමක්ද? බුදු කෙනෙක් පහළ වීමේ අරුත කුමක්ද? ඒ ධර්මයේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ විසින් බිහි කළ ශ්‍රාවක සංඝ පිරිස යනු කවරහුද කියලා මේ ටිකෙන් ටික තේරෙන්න පටන් ගත්තා. ඉතින් එදා පසුවදා මාලිගාවට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට වඩින්න කියලා ආරාධනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන මාලිගයට වැඩම කළා. සුද්ධෝදන රජතුමාගේ මාලිගයට. රජතුමා දාන මානාදී පිළියෙල කරලා ඊටාම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට දන් පිළිගන්නවා. දන් වළඳ අවසානයේ බුදුරජාණන් වහන්සේ බැලුවා වටපිට. බලද්දී Tamanගේ පීරජානන් සිටිනවා. Tamanගේ මයිලනු නන්ද කුමරුන් සිටිනවා. Tamanගේ නැගණිය නන්දා කුමරිය සිටිනවා. පිරිවර සිටිනවා. ප්‍රජාපති ගෞතමී සුළු මව් සිටිනවා. නමුත් Tamanට බොහෝ කල ගෘහවාසයේ සිටිද්දී සෙනෙහස වැඩු. ලබෙන්ටි ආදරයකින් තමා සුවපත් කළ. එදා රාත්‍රී තමා අබිනික්මන් කිරීමට පිටත් වෙද්දී යම් හේකින් Tamanගේ බිසවුන් වහන්සේට කියා යන්නට සිදු වුණොත් ඇයට ඉවසාගත නොහැකිව ලය පැලී මෙයනට තිබුණා කියන අවබෝධයෙන් පිටත් වෙලා ගියේ. මේ සෑම දෙයකටම මුල් වෙච්ච කෙනා එතන පේන්නේ නැහැ. ඒ තමයි බිම්බා දේවී, හිවත් යසෝදරා කුමරිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා සුද්ධෝදන රජතුමාගෙන් රජතුමනි යසෝදරා කෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇය යහන් ගැබේ ඉන්නවා. ඇය ඇවිදින්නේ අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඇයට අනුකම්පා කරන සීක්වා. ඔබ වහන්සේ ගෘහවාසී අත්හැර ශ්‍රමණයෙකු වී වනේ තපස් කරනවා ඇසූ දින පටන් ඔබ වහන්සේ ගැන සිත සිතා යාදිනී කළා හඬමින් හිටියා වැළපෙමින් හිටියා ආරංචි කළ බැලුවා කොමක්ද කියලා වහන්සේ එක වේල වළඳනවා කියලා ආරංචි වුණා. මේ අසෝදරාව එදා සිට එක වේල වළඳන්න පටන් ගත්තා. ඔබ වහන්සේ සුව පහසු වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණයෙන් ඈත් වෙලා බිම සයනය කරනවා කියලා දැනගන්න ලැබුණා. එදා ඉඳලා සෝදරා බිම සයනය කළා. ඔබ වහන්සේ මේ ගෘහස්ත වස්ත්‍රාභරණ අත්හැර දාලා ශ්‍රමණෙක් වුණා කියලා දැනගත්තු දවසේ ඉඳලා යසෝදරා සියලු කනකර ආභරණ සලු පිළිසියල් අතෑරියා. අත්හැරලා ඈ මේ සුදු වතක් ඇඳගෙන ශාම් දිවියක් ගෙවනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තවමත් මේ සත් අවුරුද්දක් මුළුල්ලේ ඇය හැඬුව කඳුලින් වාසය කරන්නේ ස්වාමීනි මේ රාහුල කුමරු නොසිටින්න ඇයට කුමක් වුණාද කුමක් වී ඇද්දයි කියා අපට සිතා ගන්නට බෑ කිව්වා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා දිහා බැලුවා. උන්වහන්සේ ආසනෙන් නැගිට්ටා. භික්ෂු සංඝයා ආසනෙන් නැගිට්ටා. උන්වහන්සේ සෙමෙන් සෙමෙන් එදා යසෝදරා බිසෝන් වහන්සේ සිඟිති රාහුල කුමරු තුරුළු කොට යම් යහම් ගබඩාවක සැතපී සිටියාද ඒ යහම් ගබඩාව කරා කෙමෙන් කෙමෙන් උන්වහන්සේ පියවර තැබුවා එදා සිද්ධාර්ථ කුමාරයා යම් දොරක් බාගෙට විවර කොට ඒ යසෝදරා කුමරිය තම පුත්‍රාවල කුමරු තුරුලේ තබාගෙන සැතපී සිටිනවරු දැක්කාද ඒ දුරුටු ළඟට වැඩියා වැඩලා කරුණාවෙන් කතා කළා පින්වත් යසෝදරා කියලා මේ යසෝදරා අවුරුදු 7ක් නොයසු ඒ මිහිරි හඬ තමා මේ සා දිවි පුදා ආදරය කළේ තමාගේ හදමඩලවන් නිතුසඟලවන් ජීවිතේවන් තමන්ගේ සිහින ලෝකයේ සුවපත් කළ තමන්ගේ ආදරණීය කුමාරයාගේ හඬ ඇහෙනවා. යසෝදරා එතකොට පින්වත්නි තවමත් හිතාගෙන සිටින්නේ මාගේ ස්වාමියා කියලයි. යසෝදරාට උහුලගන්න බැරි වුණා පින්වත් යසෝදරා කියලා බුදුරජාණන් වහන්සේ අමතද්දී ඒ ස්වරයෙන් නැගුණු නාදය යසෝදරාගේ දෙසවන් අතර නින්නාද වෙන්න පටන් ගත්තා. යසෝදරා නිදා සිටියේ. ඇඳෙන් අවදි වුණා. හඬා වැළපෙමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිදින් උන්වහන්සේගේ ශ්‍රී පතුල් වැළඳගෙන හඬන්න පටන් ගත්තා. වැළපෙන්න පටන් ගත්තා. අනේ ස්වාමීන් වහන්සේ කොහෙද වැඩි ප්‍රභාසිර මොකද වුණේ වනාන්තරයේ ආහාර පාන ලැබුණද? මෙසමදුරු ආදීන්ගෙන් පීඩා ලැබුණද? ඡණ්ඩ වනසතුන්ගෙන් හිරිහැර වුණාද? අනේ මට නිින්දක් නැහැ. මේ හත් අවුරුද්ද පුරාවට මාගේ ජීවිතේ මට සැනසෙල්ලක් නැහැ. මං ඔබ වහන්සේගේ සැපසොයස හිටියේ කියලා වැළපෙන්න පටන් ගත්තා. සුද්ධෝදන රජුරු කලබල වෙලා යසෝදරාව අයින් කරන්න මහන්සි වෙද්දී බුදුරජාණන් වහන්සේ අතින් ඇඟෙව්වා යසෝදරාට උහුම අඬන්න දෙන්න කියලා. බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ කොයිතරම් අවබෝධයක් තියෙනවද කියලා. දැන් ජීවිතයක ගැටලුවකදී මිනිසෙක් අඬනකොට සාමාන්‍යයෙන් වර්තමානයේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ ඇයි ඔය ඔච්චර අඬන්නේ? වාට මක් වෙලාද? ඇයි නාඩෙන්න බැරි කියලා. බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක්. උන්වහන්සේ තමන්ගේ පියාණන්ට කියනවා මේ යසෝදරාට බාධා කරන්න එපා. ඇයට අඬන්න දෙන්න. එතකොට යසෝදරාව හඬ හඬ වැළපෙළපි ටික වෙලාවක් යනකොට යද්දී ඇයගේ ශෝකේ තුනී වෙන්න පටන් ගත්තා. ඇයගේ ශෝකේ තුනී වුණාම ඇයට තේරුණා මම මේ වැළඳගෙන සිටින්නේ මාගේ ස්වාමියාගේ ශ්‍රීපතුල් නොවේ. මා මේ වැළඳගෙන සිටින්නේ අසහාය මුනිවරයෙකුගේ ශ්‍රීපතුල්. ඇයට ටිකෙන් ටික තේරුණා මේ මුනිවරයෙක් මේ ඍෂිවරයෙක් මේ සුවිශේෂ සාන්තුවරයෙක් මේ ආශ්චර්යවත් අද්භූත අද්විතීය කෙනෙක් ඒ සමාන ශ්‍රාවක පිරිසක් පිරිවරා සිටින කෙනෙක් කෙමෙන් කෙමෙන් අසෝදරා උන්වහන්සේට වන්දනා කොට පස්සට වුණා. අන්න ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා සියලු පිරිසට මේ බලන්න මේ අසෝදරා. මෑ මෙතෙක් ගමන මා සමගාවේ දිල් පරදුවට තබා කළ ආදරයකින් දැන් බලන්න පින්වත්නි දැන් වර්තමාන ලෝකේ ආදරය කියන එක සරාගී අරමුණක් එය කාමාසක්ත ලෝකේ පිනවන එක්තරා මාධ්‍යයක් ඊළඟට කාම මායා ලෝකයේ එක්තරා ජාලයක්. ඊළඟට කාමාසක්ත අරමුණු දවාලන එක්තරා ගින්නක්. ඊළඟට කාමාසක්ත අරමුණු ඔස්සේ තැතිගන්වන එක්තරා බයක්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ස්නේහය ආදරය ඊට වෙනස් එකක්. ඉතින් උන්වහන්සේ දේශනා කළ පිරිසට පින්වත්නි මේ බලන්න මියා සෝදරා දිහා මේ මේ ජීවිතේ තථාගතයන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයන්ව සිටි අවදී සිද්ධාර්ථ කුමාරයෙක්ව ගෘහවාසී සිටි කාලයේදී දිවි පුදා ආදරය කළා. බලන්න මේ ආදරය එක්තරා ආත්මයක මේ අසෝදරාව සඳ කිඳුරියක් වී පැවතු අයුරු බුදුරජාණන් වහන්සේ වේලෙහි මේ චන්දකින්වර ජාතකයේ දේශනා කළේ. ඒ කාලේ බරණැස් නුවර හිටියා එක රජ කෙනෙක්. ඒ රජුරු වෙලා ආවේ අර පුද්ගලයා. සේරිවාණිජ ජාතකයේ කදා වලල්ලේ පැටළුණු කදා වලල්ලක් නිසා රන්තලියේ පැටළුණු පුද්ගලයා තමයි බරණැස් නුවර රජු වෙලා හිටියේ. මහ බෝසතාණන් වහන්සේ වනයක වනාන්තරයේ සඳ කිඳුරෙක් වෙලා සිටිද්දී දැන් මේ රජුරෝ සුරාවට ලොල් බැන්දා සුරාවට ලොල් බැන්දට පස්සේ සුරාව කියන්නේ දැන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා සුරා මේරය මධ්‍ය කියන මේ තුනක් ගැන සුරා කියලා කියන්නේ එක එක පිටි වර්ග වලින් එක එක ධාන්‍ය වර්ග වලින් පෙරෙන මත් జాතිය. මේරේ කියලා කියන්නේ මේ ගස් වලින් පෙරෙන මත් జాතිය. අපි රහමෙර කියන්නේ. ඊළඟට මද්ද කියලා කියන්නේ අනිත් සියලුම මත් ද්‍රව්‍ය වලට විශේෂයක් නැති වෙන වචනේ. මේ සුරා මේරේ මද්ද. පමාදට්ඨාන ප්‍රමාදයට හේතු වන මේ සුරා මේරේ මද්ද කියන දේවල් පානය කරන්න එපා කිව්වා. මේ මද්ය පානය කරන එකට තමයි මත්පැන් කියලා අපි පාවිච්චි කරන්නේ. එතකොට මේ මද්යපානය කියන එකට මදපමණින් කියලා අපි අර්ථ දුන්නොත් ඒ කෙනා පාලි දන්නෙත් නෑ සිංහල දන්නෙත් නෑ. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ සුරාපානයෙන් වෙන්න කිව්ව දරුවනි ගොඩාක් ලොකු අර්ථයක් ඇතුවයි. අතීත ජීවිත පුරාම උන්වහන්සේ දැක්කා. සසර පුරාවට මේ මිනිස්යන්ගේ ජීවිත විනාශ වෙච්ච ප්‍රධාන සාධකයක් කියලා. ඉතින් මේ බර්ණස් රජුරෝ මද්දපානයට ගිජු වෙලා මත් ලොල් රජෙක් වශයෙන් ඉඳලා මේටම ඊට පස්සේ මේ රජුරන්ට ඕන වුණා වනාන්තරයට ගිහිල්ලා වනාන්තරයේම මත්ලොල් ජීවිතයක් ගත කරගෙන දඩයමේ ගිහිල්ලා සත්තු මරලා පුලුස්සලා ඒක කාලා මත්පැන් බීලා ගත කරන්නේ ඉතින් මේ රජ්ජුරුව මොකද කළේ? දැන් මේ මේ ඉන්නේ මේ මේ සංසාරේ පතාගෙන අප සතුරමින්. ඉතින් මේ පුද්ගලයා Tamanගේ රාජ්‍යයේ යම් කිසි පිරිසකට බාර දීලා සුළු කාලකට මෙයා වනගත වුණා. වනගත වෙලා දැන් සත්තු මරාගෙන දඩයම් කරගෙන දැන් ඉතින් මහා අවාසනාවන්ත ජීවිතයක් ගෙවනවා. මේ අතරේ මහබෝසතාණන් වහන්සේ සඳ කිඳුරෙක් වෙලා සඳ කිඳුරෙක් වෙලා ඒ වනාන්තරේ වාසය කරනවා. යසෝදරා බිසවුන් වහන්සේ සඳ කිඳුරියක් වෙලා මේ වනාන්තරේ වාසය කරනවා. මේ සඳ කිඳුරයි සඳ කිඳුරියයි. මේ සඳ කිඳුරු යුවල ඊටාම ආදරයෙන් පෙමින් වෙලී සිටියා. මේ දෙදෙනා ගිහින් ගස් වලින් කොළ වර්ග කඩාගෙන කෑවා. මේ දෙදෙනා එකතු වෙලා මිහිරි ගීත ගායනා කළා. ඊළඟට මේ දෙදෙනා එකතු වෙලා වනාන්තරයේ මල් පිපුණු ගස් සෙවණේ ගීත ගායනා කරමින් නටන්න පටන් ගත්තා. දවසක් මේ දෙදෙනා එකwiye මේ සඳ කිඳුරයි සඳ කිඳුරියයි වස්තඬු බීනාවකින් ඒ කියන්නේ බටනලා දෙකක් අරගෙන මේ දෙදෙනා මේ වස්දඬු ගීරාවයකට එකතු වුණා. දෙන්නම බටනලා පිඹ පිඹ දෙන නටන්න පටන් ගත්තා. දැන් මේ දෙන්නා ප්‍රීතියෙන් නටමින් ඉඳෙද්දී අර මත්ලෝලි අර මාංශ ලෝලි අර රජා කවුද මේ සංසාරයේ පැමිණුණු සතුරා දැක්කා හැංගිලා බලන් හිටියා හරි පුදුමයි අතිශයින්ම සුන්දර රන්වන් පාට ලස්සන සඳ කිඳුරියක්. නලා පිබිනි වස්දඬු රාවයකින් මත් වී නටනටා සිටින අයුරු බැලුවා. ඒතකොට දැක්ක මේ සඳ කිඳුරත් නටනට ඉන්නවා. මේක දැකලා අර සඳ කිඳුරිය කෙරෙහි මේ ආසනාවන්ත රජාගේ සිතේ හටගත්තා තෘෂ්ණාව රාගය හටගත්තා ඊට පස්සේ කල්පනා කළා මේ සඳ කිඳුරිය මම දැහැ ගන්න නම් අර සඳ කිඳුරාව මම මරන්න ඕනේ. විනාශ කරන්න ඕනේ කියලා විස පෙව් ඊතලයකින් සඳ කිඳුරාට වීදා. එතකොට මේ සඳ කිඳුරියයි සඳ කිඳුරයි කැරකි කැරකි. ඒ කියන්නේ මේ රවුමට කැරකි කැරකි මේ වස්දඬු ගීරාවේ කර කර නට නට හිටියේ. අර සඳ කිඳුරා විසපෙව් ඊතලේ පපුවට වැදුනවා සමගම කැරකි කැරකි ඉඳලා මේ දැන් අමාරුයි එහෙමම ඇදගෙන වැටුණා. ඇදගෙන වැටලා කියන්න ගත්ත අනේ මං අසරණ වුණා මං අනාථ වුණා මගේ ජීවිතේට පිටක් නෑ මගේ ශරීරයෙන් ලී ගලනවා මට අමාරුයි කියලා ඇදගෙන වැටුණා. දැන් මේක දැක්කේ නෑ සඳ කිඳුරිය. සඳ කිඳුරිය තාමත් නටමින් ඉන්නවා. නටමින් ඉන්නකොට දැන් බැලුවා එකපාරට සඳ කිඳුරිය කෝ මගේ ස්වාමියා කියලා ඊට පස්සේ සඳුකිඳුර හිතුවේ දැන් ස්වාමියාට මහන්සි ඇති. ඉතින් බැලු බලනකොට පෙවුනා පැත්ත හැරිලා ඉන්නවා. හිතුවා මහන්සි ඇති. ස්වාමියා ඒ නිසා මේ දැන් නැටිල්ල අතහැරලා ගිමන් හරිනවෙන්නේ නැති කියලා සඳුකිඳුරියේ හිතුවේ. ඉඳලා සඳුකිඳුරියේ තවදුරටත් නටන්න පටන් ගත්තා. ටිකක් වෙලා යද්දි පින්වත්නි සඳ කිඳුරියේ දැක්කා අර නිදාවට නිදාගෙන සිටින සඳ කිඳුරාගේ කයින් ගලාගෙන යන ලී පොළොව දිගේ එනවා. දැකපු ගමන් සඳකිඳුරියේ බටනලාව වීසි කළා. දෝගනාව සඳකිඳුරිය ළඟට ඇවිල්ලා බලද්දි විසපෙව වීතලයක් මේ ශරීරයට වැදිලා තියෙනවා. සඳකිඳුරියේ අනන්න පටන් ගත්ත රජුරෝ hina වේගෙන ආවා. එතකොට ඇහුවා රජුරුවන්ගෙන් ඇහුවා සඳකිඳුරිය ඇහුවා කවුද මේ අපරාධය කළේ? කවුද මේ විනාශය කළේ? මගේ මේ පින්වත් සඳකිඳුරා විනාශ කළේ මරණයටපත් කළේ ඝාතනය කළේ නුඹද කියලා ඇහුවා. රජුරු hina වෙලා කිව්වා ඔව් මමයි. මට ඕනි නුඹ මගේ යන්තප්පුරයට අරගෙන යන්න. සියලුම බිසවුන් වහන්සේලාට අග්‍ර කරලා මා නුඹව තබනවා. එතකොට සඳ කිඳුරේ ශාප කළා. ශාප කළා කිව්වා මට මේ දීපු වේදනාව නුඹගේ බිසවට ඇති වේවා. ඊළඟට මට මේ දීපු වේදනාව නුඹට ඇති වේවා. මට මේ දීප වේදනා නුඹේ මවට ඇති වේවා කියලා ශාප කරන්න පටන් ගත්තා. මේ සඳකිඳුරේ ශාප කර කර ශාප කර කර ලෝකයට කෑ ගහලා කියන්න ගත්තා. මේ ලෝකේ සිටිනවා නම් දෙවිවරු ඇයි අපට මේ දෙවිවරු බලන්නේ නැත්තේ? මේ ලෝකේ සිටිනවා නම් ලෝකපාලක දෙවිවරු ඇයි අපට පිළිර වෙන්නේ නැත්තේ? මගේ ස්වාමියා කාටවත් හිංසා කළේ නැහැ. මගේ ස්වාමියා කාටවත් වද දුන්නේ නැහැ. මගේ ස්වාමියා කාටවත් හිරිහැර කළේ නැහැ. ඇයි මේ මගේ ස්වාමියාගේ දවත සිදුරු වෙලා ලේ ගලා යනවා? ඇයි මේ අපරාධ කළේ කියලා? ඇයි මේ අපරාධ ඉඩ දුන්නේ කියලා හඬන්න පටන් ගත්තා. මේ සඳ කිඳුරේගේ වැළපිල්ල කොතරම් දරුණුද කියන්නේ මේ වැළපිල්ලට සම්පූර්ණ වනයම කම්පා වුණා. සතා සීපාව කම්පා වුණා. ආහසේ ඉගලෙන කුරුල්ලෝ ඉගිලීම නවත්තලා දාලා එතනට පැමිණුණා. සමනල්ලු මල් පැණිබීම අතහැරලා දාලා එතනට පැමුණුණා. චූටි කුරුල්ලෝ මල් පැණිබීම අතහැරලා එතනට පැමුණුණා. මෝ හාවුන් සියලු දෙනා එතනට පැමුණුණා. මේක මැද්දි දයා විරහිත, කරුණා විරහිත අසත්පුරුෂ රජා සඳ කිඳුරියට නොගැලපෙන ඇරයුම් කරන්න පටන් ගත්තා. සඳ කිඳුරිය නින්දා කරමින් බයින්න පටන් ගත්තා. සාප කරන්න පටන් ගත්තා. එතකොට මේ රජුරෝ කියනවා මහා අවාසනාවන්ත කෙනෙක් නුඹ වනේ කොල්ලකකාම හිටපිය කියලා රජතුමා ගියා යන්න. මේ වෙලාවේ මෙයා හඬද්දී එවෙනකට සක්‍ර දිවියා. දෙදෙවලුට අධිපති සක්දෙවිඳුට මේ වේදනාව ඇසුණා. ඒ සක්දෙවිඳු බ්‍රාහ්මණයෙකුගේ වෙස්යෙන් එතනට පැමිණුණා. පැමිණිලා දිව්‍ය ඖෂධ ලබා දීලා පැන් ඉහලා සඳ කිඳුරා සූපත් කළා. ඊට පස්සේ මේ රජුරු මේ පැත්තට දරියම යාගෙන මේ සඳ කිඳුරයි සඳ කිඳුරියයි බොහෝ කල ඒ වනයේ මල්ගමු අතරේ සතුටින් ජීවත් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා මේ සිද්ධියේදී මහණෙනි එකල බ්‍රහ්මදත්ත රජු වෙලා හිටියේ දේවදත්ත. ශක්තියුදු වෙලා හිටියේ අනුරුද්ධ සඳ කිඳුරේ වෙලා හිටියේ මේ අසෝදරා. සඳ කිඳුරා වෙලා හිටියේ මං. මේ වගේ බුදුරජාණන් වහන්සේ මේ යසෝදරා ගැන කියද්දී මේ යසෝදරා කෙරෙහි සියලු දෙනාම ආදරය කරන්න පටන් ගත්තා. මේ යසෝදරාට ගෞරව කරන්න පටන් ගත්තා. යසෝදරාගේ තිබිච්ච අසාමාන්‍ය ප්‍රතිභක්තිය කෙරෙහි සියලු දෙනා පුදුමයටපත් වුණා. යසෝදරාගේ ජීවිතේ සසර පුරාවට යසෝදරා බෝසතාණන් වහන්සේගේ ස්වාමි දියණිය වශයෙන් මේ සසර පුරා ආපු ගමන හරි පුදුමයි. තින්වත්නි. ඉතින් මේ වගේ මේ ආදරය කියන එක මේ ජීවිතයට සම්බන්ධ වෙලා තිබුණේ ඒක මේ කාමාසක්ත අරමුණක් පිනවන යම්කිසි භාව ප්‍රකෝපන හැඟීමක් හැටියට නෙවෙයි. මේ ආදරය කියන එක තිබුණේ මේ උතුම් මනුෂ්‍ය රත්නයන් තුල ජීවිතයේ සුවපත් කරන දෙයක් හැටියටයි. මේ නිසා පින්වත්නි, පින්වත් දරුවනි, ඔබට අනාගතයක් තියෙනවා. ඔබේ ජීවිතය තුළ තියෙනවා නම් යම්කිසි වටිනා ගුණධර්ම. මේ ගුණධර්ම වල වටිනාකම තිබෙන්නේ එහි වටිනා ස්වરૂපය ආරක්ෂා කරගත්තොත් විතරයි. ඉතින් මේ නිසා දැන් අපි ගත්තොත් වර්තමානයේ මිනිස්යන්ට අභියෝග රසයි. ඉස්සර වගේ නෙවෙයි. ඒ කියන්නේ දැන් ගත්තොත් අපේ ජීවිතේ එන්න එන්න වයස වයසින් අඩු වෙනවා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ මිනිස් ආයුෂ අවුරුදු 120 පහ වුණාට පස්සේ මිනිස් එන්න එන්න එන්න මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා කියලා. ආයුෂ අඩු වෙන්න අඩු වෙන්න අධර්ම රාගය, විසම ලෝභය, මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙනවා කියනවා. මෙන්න මේ කරුණු තුන අධර්ම රාගය, විසම ලෝභය, මිත්‍යා දෘෂ්ටිය. අධර්ම රාගය කියලා කියන්නේ මේ රාගයට සදාචාරයක් නැහැ. විසම ලෝභය කියලා කියන්නේ ලෝභයට සම්මුති පදනමක් නැහැ. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ දෘෂ්ටියට දැක්මට සැබෑව දෙයක් නැහැ. ඉතින් මේ විනාශකාරී මානසිකත්වයක් ලෝකේ පුරා මනුෂ්‍ය වර්ගය අතර බලපවත්වනවා නම් බුදුරජාන් වහන්සේ දේශනා කළ චක්කවති සීනාද සූත්‍රයේදී මහණෙනි අනාගත මිනිසා මව්පියන්ට අපහාස කරද්දී සමාජයෙන් ප්‍රශංසා ලබනවා. මව්පියන්ට ගරහද්දී සමාජයෙන් ප්‍රශංසා ලබනවා. අනාගත මිනිසාට ආදරයට තැනක් නැහැ. අනාගත මිනිසාට අනාගත මිනිසාගේ ආදරේ තිබෙන්නේ Tamanගේ කය පිනවන තෙක් පමණයි. අනාගත මිනිසාට ආදරය කියන්නේ ඇඳුමක්. ඇඳුම කිලිට වෙනකොට ඒ ඇඳුම අයින් කරන වෙන ඇඳුමක් දාගන්නවා. අනාගත මිනිසාට ආදරය කියලා කියන්නේ ආභරණයක්. පේන්න තියෙන එකක් විතරයි. අනාගත මිනිසාට ආදරය කියලා කියන්නේ ඒ මිනිස්යාගේ පිපාසයේ සංසිඳවන යම් කිසි දෙයක්. ඉතින් මේ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න ඕනේ පින්වත් දරුවනි දැන් අපිට අපිට මේ නූතන ලෝකයේ පාලනය වෙන්නේ බටහිර භෞතිකවාදී කාමාසක්ත ලෝකයයි. ඉතින් මේ ලෝකයේ කොතරම් දුර අනාගතයේ කොතරම්ම මේක විනාශකාරී වෙනවාද කියන්නේ සාමාන්‍ය මිනිස්යාට දැන් අපි ගත්තොත් ආදරය ආදරය නිසා දෙමව්පියෝ බිහි වෙනවා. ඒකෙන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අම්මා තාත්තා නිසා දරුවෝ බිහි වෙනවා. දරුවෝ නිසා අම්මට තාත්තට ඇති වෙනවා බ්‍රහ්ම විහාර ගුණ. දරුවෝ නිසා ඇති වෙනවා අම්මා තාත්තට මෛත්‍රී, කරුණ, මුදිතා, උපේක්ෂා. ඊට පස්සේ අම්මා තාත්තා කියනවා මං හැම එකක්ම ඉවසනවා මේ දරුවෝ නිසා. අම්මා කියනවා මං හැම දෙයක්ම ඉවසනවා දරුවෝ නිසා. අම්මා කියනවා තාත්තා කියනවා මගේ අපේ ජීවිතේ කැපකලා මේ දරුවෝ නිසා. එතකොට මේ පෙරදිග සංකල්පවලට පාදක වෙච්ච මුනිවරුන්ගේ දහමක් තියෙනවා දරුවෙනි. ඒ දහම තුළ අම්මා තාත්තා ඉන්නවා. දරුවෝ ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම්මාදිට්ඨිය එක කොටසක් තමයි අත්ති මාතා අත්ති පිතා මට අම්මා කෙනෙක් ඉන්නවා මට තාත්තා කෙනෙක් තියෙනවා කියන හැඟීම. මිත්‍යා දෘෂ්ටික කොටසක් තමයි නත්ති මාතා නත්ති පිතා. මට අම්ම කෙනෙක් නැහැ. මට තාත්තා කෙනෙක් නැහැ කියන හැඟීම. බටහිර ලෝකෙන් අපිට ගලාගෙන එන්නේ අනාගතයට ওই හැඟීම, මිත්‍යා දෘෂ්ටික හැඟීම. මං හිතන්නේ මේ දරුවන් දන්නවා ඇති බටහිර ලෝකයේ මේ ආදරයෙන් කොතරම් බැට කනවාද කියන්නේ. ඒ කියන්නේ ආදරය මොනතරම් අනාදරයකටපත් වෙලාද කියන්නේ. මේ ආදරයට ආදරය මොනතරම් අභියෝගයට ලක් වුණාද කියන්නේ ඔවුන්ට ආදරයක් අවශ්‍ය නැහැ. බටහිර මිනිස්සු අලුත් අලුත් ක්‍රමයක් හදාගෙන එනවා. ඒකට කියන්නේ live in together. අපිට ආදරය ඕනේ. අපි එකට ඉමු. එතකොට මේ කාලය ගියාට පස්සේ අම්මලා තාත්තලා නැහැ. දරුවෝ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ මේ පින් කරන්න උවමනා කරන යම්කිසි මානසික පසුබිමක් පදනමක් ඇද්ද ඒ පදනම දෙදරා යනවා. දැන් බලන්න පින්වත්නි පින්වත් දරුවනි කල්පනා කළා ආදරයෙන් යුතු අම්මා තාත්තා දෙන්නෙක් ඉන්නවා. එතකොට මේ දෙන්නට පින්වත් දරුවෝ ලැබෙනවා. දරුවන්ට පේනවා අම්මා තාත්තා ආදරයෙන් ඉන්න හැටි. දරුවන්ට පේනවා අම්මා තාත්තට උදව් කරනවා තාත්තා අම්මට උදව් කරනවා දෙන්නම දරුවන්ට උදව් කරනවා. දරුවෝයි දෙමව්පියෝයි බුදුන් වදිනවා. භාවනා කරනවා, දම්පැන් දෙනවා, සිල් රකින්නවා. මේ ආදරය විසින් ඔවුන් කැඳවාගෙන යනවා සුන්දර දහම් දිවයිනකට. ඊට මේ දරුවෝ පින් රැස් කරගන්නවා. අම්මා තාත්තා පින් රැස් කරගන්නවා. ඊට පස්සේ දරුවෝ තරුණ වෙද්දී ඒ දෙමව්පියන්ගේ කැදැල්ලේ තිබුණු සෙනෙහස ආදරය, දහම, කරුණා, මෛත්‍රිය, සීලය, දානය, ධර්මචර්යාව මේ දෙමව්පියන්ගේ කැදැල්ලේ තිබුණු සුන්දර ගුණ තමන්ගේ කැදැල්ලට ගන්න දරුවන් කල්පනා කරනවා. හැබැයි දරුවනි බටහිර විලාසිතාවට අහු වුණොත් ඒ සියල්ල ඔබ ඉදිරියේ විනාශ වෙන්නේ වීදුරු ගයක් කුඩු වෙනවා වගේ. වීදුරු ගේ කුඩු වුණාට පස්සේ ඒ වීදුරු ගේ පවතින්නේ නැහැ. ඒ වගේ පින්වත් දරුවනි මතක තියාගන්න. දැන් හෙට වගේ දවසක මේ දරුවන්ට රෝස මලක් වෙනුවට පිච්ච මලක් අරගෙන බුදුන් වඳින්න ලැබුණා නම් මේ දරුවන්ට දෑත එකතු කළා බුදුරජාණන් වහන්සේ සිහි කරන්න පුළුවන් නම් මේ දරුවන්ට යසෝදරා පරපුරේ ගුණවත් කුමරියන් වෙන්නේ නැත්නම් සිදුහත් පරපුරේ ගුණවත් කුමරවරුන් වෙන්නේ නැත්නම් මා හිතන්නේ දරුවනි අපි පතන ලෝකේ විය යුත්තේ එයයි මේ නිසා මේ අපේ ජීවිත ඒ කියන්නේ මේ පින්වත් දරුවන්ගේ ජීවිත අපිට ලැබිලා තියෙන මේ ඊතා රමණීය ලස්සන සුන්දර සුමිහිරි දහම වන ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ උතුම් ධර්මය තුලින් තමයි අපි මේ ජීවිතේ ගොඩනගා ගන්නෙ ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න අපේ ජීවිතයට උවමනයි බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට උවමනයි උන්වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරපු දේ අපේ ජීවිතයට උවමනයි උන්වහන්සේ අපට පෙන්වා දීපු ජීවිත වටිනාකම අපේ ජීවිතේ වොමනයි උන්වහන්සේගේ අතීත ජීවිත චරිතාපදාන. බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතේ පුරාම තියෙන්නේ උන්වහන්සේගේ ජීවිත ගැන තියෙන ජාතක කතාවල උන්වහන්සේගේ ජීවිතේ පුරාවට තියෙන්නේ ජීවිතේ සුවපත් කරන්න උන්වහන්සේ දරන වෑයමයි. යශෝදරාගේ ජීවිත කතා පුරාවට තියෙන්නේ ආදරය වෙනුවෙන් ජීවිතය කළ කැපවීමයි. ඉතින් මේ නිසා ඒ පුදුම සහගත විස්මිත චරිතයෙන් අපි පාඩම් ඉගෙන ගන්න ඕනේ. මේ වගේ සුන්දර චරිත මේ ලෝක ඉතිහාසෙ වෙන කොහෙවත් නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා සම්මාදිට්ඨි දෙකක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි ලෞකික සම්මාදිට්ඨිය, දෙවෙනි එක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය කර පුද්ගලයාව රැගෙන යෑමයි. ලෞකික සම්මාදිට්ඨියෙන් කරන්නේ ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියට උවමනා පසුබිම සකස් කොට දීමයි. ඉතින් පින්වත් දරුවනි, පින්වතුනි, මේ බටහිර ලෝකයේ පිළිගැනීම නැත්නම් බටහිර ලෝකයේ ආචාර විචාර බටහිර ලෝකයේ ආකල්ප බටහිර ලෝකයේ වටිනාකම් සහ බටහිර ලෝකයේ කල්පනා රටාව පෙර දිගට අපි ගලපන්න ගියොත් අර මූලික පදනම අපිට නැතු වෙනවා ඒ තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය නැතුණාට පස්සේ කරන කරන දෙයක් නැහැ මනුස්ස ජීවිතේ. විශාල විනාශයකට ඒ පුද්ගලයා ඊට පස්සේ ලක් වෙනවා. ඒ විතර නෙමෙයි සාමාන්‍ය පිළිගැනීමක් ඒ සමාජේ නැති වුණම දැන් දැන් බලන්න මේ මේ ලෝකේ කොච්චර අසරණද කියලා දැන් චීනේ චීන වගේ රටවල ගත්තොත් පිරිමි දරුවන් පිරිමි දරුවන්ට තමයි gedara ඒ සමාජ රටාව තුළ දීපලා ඇන්නේ. දීපලායති පිරිමි දරුවන්ට එර නිසා මේ චීනේ මව්වරු මොකද කරන්නේ? මේ චීන මව්වරු තමන්ගේ කුසිර දරුවේ පිළිසිඳ ගත්තාම ඉස්සෙල්ලා බලනවා ද්වේද්ද පුතේද්ද කියලා. බලලා ද්වෙක් නම් ඒ දරුවා බිහි වෙන්න දෙන්නේ. ඒ දරුවා මව කුසීම මරලා දානවා. මේ විදිහට චීනයේ තුර අවුරුද්දකට ලක්ෂ කෝටි ගණනක් ගෑනු දරුවන් මරනවා. ඉන්දියාවේ ගෑනු දරුවන් මරනවා. ඊළඟට අරාබි රටවලත් ගෑනු දරුවන් මරනවා. ඇයි මේම වෙන්නේ? බලන්න පින්වත්නි මේ බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් උතුම්ද කියලා දවසක් කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කර කර සිටිද්දී සේවකෙක් ඇවිල්ලා කනට කොඳුරා යමක් කියනවා. කොසල් රජුරෝ ඔළුවේ නිකන් නලලා අකුලගෙන අතින් මූණේ නලල් රැලි කරගෙන එක මහා පීඩාවක් පෙන්වුම් කළා. ඊට පස්සේ රජතුමනි මොකද මේ ප්‍රශ්නයක්ද කියලා ස්වාමිනී මල්ලිකාවට දුවෙක් ලැබිලා කිව්වා. බුදුරජාන් වහන්සේ වදාලා රජතුමනි හැම තිස්සෙම ඥානවන්තව කටයුතු කරන පුතාලා විතරක් නෙමෙයි දූලත් ඉන්නවා ඥානවන්තව කටයුතු කරන බොහෝම නුවණැති ස්ත්‍රීන් ඉන්නවා. ඊතා යහපත් ඉදිරි ජීවිතයේ ගෙවන ස්ත්‍රීන් ඉන්නවා. කියලා මේ රජතුමාට මේ ඉල්ලා හිටියා මේ දරුවා පෝෂණය කරන්න කියලා. එතකොට බලන්න මේ සමාජ ක්‍රමයේ තුල තියෙන පිළිගැනීම් වලදී මේ කුඩා බිලිඳාගේ සිට මවක සිටින දරුවාගේ සිට හානි පැමිණෙනවා. කුඩා දරුවට හානි පැමිණෙනවා. එතකොට මව් කුසට එන සිසිගිත්තාට හානි පැමිණෙනවා. ඉතින් මේ නිසා මේ ලෝකෙට අවශ්‍යයි දරුවෙනි පින්වතුනි මේ මිනිස්සයා සුරක්ෂිත කරන ධර්මය. මිනිස් වගේ සුරකින දාම නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එනිසා මනුෂ්‍යත්වයේ සුරකින, මනුෂ්‍යත්වයට ආදරය කරන, මනුෂ්‍යත්වයට ආසා කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි දරුවෙනි අපට ඕනේ. ඉතින් ඒ නිසා මම මේ දරුවන්ට ඊටාම ආදරයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, ස්නේහයෙන් මතක් කරනවා. හෙට දවසේ කැලණි විහාරයේ තියෙනවා යෝන් දූපුතු නොදෙසා දහම් වැඩමුළුවක්. මේට සහභාගි වෙන්න පින්වත් දරුවෙනි. සහභාගි වෙලා මේ බටහිර කාමාසක්ත ලොවෙන් මිදී මේ ජීවිතයට ජීවිත අරුතක් සොයන යොවුන් ජීවිතයක් මේ දරුවන් පුරුදු කරගන්න. ඒ නිසා පින්වත් දරුවනි, ඒට ඔබට උපකාරී වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. උන්වහන්සේගේ ධර්මයේ තුල පුංචි දරුවන්ට උපදෙස් තියෙනවා. උන්වහන්සේගේ ධර්මයේ තුල යොවුන් දූපුතුන්ට උපදෙස් තියෙනවා. උන්වහන්සේගේ ධර්මයේ තුල වැඩිහිටියන්ට උපදෙස් තියෙනවා. උන්වහන්සේගේ ධර්මයේ තුල මහලු දෙමාපියන්ට උපදෙස් තියෙනවා. උන්වහන්සේගේ ධර්මයේ තුල මරණාසන්න මිනිසුන්ට උපදෙස් තියෙනවා. උන්වහන්සේගේ ධර්මයේ තුල මරණින් මතු දෙව්ලොව උපන් දෙවියන්ටත් උපදෙස් තියෙනවා. මේ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අංග සම්පූර්ණ ප්‍රඥාව ගොඩනැගිලා තියෙනවා. උන්වහන්සේගේ ධර්මයේ පුරුතුන අංග සම්පූර්ණ ජීවිත ජීවිත කතාවක් තියෙනවා. ඉතින් මේ නිසා අප සරණ යයිත්තේ ඒ බුදුරජාණන් වහන්සේවයි. පින්වත් දරුවනි මේ දරුවන් ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්න. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ සරණ යන්න. මොකද්ද මේ සරණ යනවා කියලා කියන්නේ පින්වත් දරුවනි? සරණ යනවා කියලා කියන්නේ ශ්‍රාවකයෙකු බවට පත්වීමයි. හොඳට මතක තියාගන්න. ශ්‍රාවකයාට ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවා. ශ්‍රාවකයා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් වෙන්න හදන කෙනෙක් නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේ නමක්. ශ්‍රාවකයා කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ යෑම. ඒ නිසා හොඳට මතක තියාගන්න පින්වතුනි අපි හැමෝම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක කල්පනා කරන්නේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ ධර්මයේ ගැන බුදුරජාණන් වහන්සේ එක්තැනක දේශනා කළා මහණෙනි යම් තාක්කල් මාගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකයන් සූවනක් පිරිස ධර්මයට ගරු කරයිද ධර්මයට සම්මාන කරයිද ධර්මයට ප්‍රශංසා කරයිද මේ නිසා ඒ ධර්මයට සත්කාර සම්මාන ප්‍රශංසා යම්තා කරයිද ඒ තාක්කල් මේ ශාසනය බබලනවා කියලා. එහෙනම් දරුවනි සසන බබලන කොටස් කරුවෙක් වෙන්න බුදුරජාණන් වහන්සේගේ සදහැවත් උපාසකෙක් වෙන්න උපාසිකාවක් වෙන්න ගෞතම බුදුරජුන්ගේ ශ්‍රද්ධා සම්පන්න උපාසක කෙනෙක් උපාසිකාවක් වීමේ අවස්ථාව දුර්ලභ අවස්ථාව ඔබට මේ ලැබී තිබෙනවා. ඔබ හෙට සවස 4ට කැලණි රජමහා විහාරස්ථානයේ පැමිණියොත් ඔබට පුළුවන් අපි මේ කතා කරන මේ දහම් කතාවේ ඉතුරු කොටස අසා ගන්න. ඒ නිසා පින්වත් දරුවනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපට දෙන පණිවිඩේ අපි හරියාකාරව ඉගෙන ගන්න ඕනේ. උන්වහන්සේගේ ධර්මය අපට දේශනා කරන දේ තුලින් අපට මේ ජීවිතේ සුළු කාලයකට අපලද මේ වාග්ය. ඒකෙන් අපට මිනිස් ලෝකේ උපදින ලැබුණා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිමල දහම ශ්‍රවණය කරන්න ලැබුණා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න ලැබුණා. ශ්‍රාවකෙක් කියන්නේ බෝසත්වරයෙක් නෙමෙයි මතක තියාගන්න. බෝසත්වරයෙක් කියන්නේ ශ්‍රාවකෙක් නෙමෙයි ශාස්ත්‍රවරයෙක් වෙන්න කල්පනා කරන එක. ඒ නිසා අපිට තියෙන්නේ බෝසත් සමාජයක් නෙමෙයි දරුවනි ශ්‍රාවක සමාජයක්. බෝසත් සමාජය කියලා කියන්නේ මහායානෙ. අපිට තියෙන්නේ ශ්‍රාවක සමාජයක්. ඒතර ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න ලැබුණා. ඒ ශ්‍රාවකත්වයේ පිහිටලා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මානසිකාර කරමින් ජීවිතේ ගොඩනගන්නත් වාසනාව ලැබුණා. කලණිමිතුරන්ගේ ඇසුරත් ලැබුණා. ඒ නිසා අපි ඊ타මාත්ම කරුණාවෙන් දයාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කළ වැඩිහිටි පින්වතුන්ටත්, යෝන් දූපුතුන්ටත්, පොඩි දරුවන්ටත් හැමෝටම අපි සිත් පතනවා. තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් මේ සෑම කෙනෙකුටම සිතක් සාන්තියක් යහපතක් සැලසේවා මේ උතුම් ගෞතම සාසනයේ චතුරාරි සත්‍ය අවබෝධ කිරීමට පින් රැස් කරගන්නත් වාසනාව හැම දිනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා හැම දිනාටම තිරුවන් සරණයි ජාතක මිහිර බෝසත් සිරිතින් ඔබේ දිවියට Thank you. ඔබත් ඔබේ මාපියන්ට හිතවන්තියට හිතවතාට සෙනෙහසක් වෙනුවෙන් ලබා දිය හැකි උතුම්ම දායාදය තිලින කරන්න. තිසරණ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරවන්න. ගෞතම බුදුසසුන තුලදීම නිර්වාණාවබෝධයට පෙළ ගැසෙන්න. සඳ කිදුරු ජාතකයේ ඇසුරෙන් උතුම් ශ්‍රී සද්ධර්මය පහදා දුන් මහමෙවුනා භාවනා අසපු සංචිතේ නිර්මාතෘ දුරන්දර අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේට සසර ගමනේ සම්බුදු සසුන බබලවන්නට තව තවත් දිරිය ශක්තිය ලැබේවා Thank you.